ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ සියලු දෙනාම tempත් වෙලා සාදුකාරය පාත්තන සාදු සාදු සාදු මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලියනගේ මහත්මයාට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තියෙනවා සියලුම ප්‍රශ්න කමටහන් අදාළවයි ස්වාමීන් හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි මා කලක් ආනාපාන සති භාවනාව පුරුදු කළයෙක්මි. සක්මන් භාවනාවේ යෙදුනත් එහි අත්දැකීම් සාකච්ඡාවට භාජන කළේ නැත. අද උදෑසන පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. එෙහිදී මා ලද අත්දැකීම් මෙසේ දක්වමි. වම දකුණු ලෙස සක්මන ආරම්භ කර පසුව මානසිකාරය නවත්වා සක්මන් කළ මාහට සක්මන් මළුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සතිමත් වීමට හැකියාව තිබුණා. ඉඳ හිට සිත පිටතට ගියේ සිතුවිල්ලකින්. එක් විටම එය හඳුනාගෙන පාද වෙත අවධානය යොමු කළා. වැලි වැඩි තැන පාදයේ එරී යන අයුරු වැලිවල සියුම් තෙත් ගතිය, ගල්වල ගොරෝසු ගතිය හොඳින් වැටහුණි. මුලින් ගමන් කළ වේගය පැය භාගයකදී පමණ ක්‍රමයෙන් අඩුවිය. පැයකට ආසන්න වන විට දෙපසට පැද්දෙමින් අබලන් වූ කරත්තයක් මෙන් කය වැනෙන අයුරු වැටහුණි. වේස බාක් කයට දැනුනි. සතිය නොකඩවා පැවතුණි. යයි සිතේ. ඉදිරි ඉදිරියේ පතා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් වූ නිවන වහවහ අවබෝධ වේවා. විශේෂයෙන් යමක් කියන්න දෙයක් නැහැ. මං හිතන්නේ දැනටමත් ඒ කියන්නේ උපදෙස් ලැබිලා තියෙනවා. ගැටලුවක් ඇත්තරම අර සමහරලාට අර නුහුරු හින්දා වෙන්නේ නැති සමහරලාට අගට යනකොට වෙහසක් දැනෙන්නේ. මුලින්ම අර මේ සක්මන යන්න තියෙන සාමාන්‍ය වේගය පොඩ්ඩක් අහු වෙන්න ඕනේ. එතකොට තමයි පැයක් පුරාම කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි හුඟාක් වේගෙන් එහෙම යන්න ගත්තොත් වෙහෙස වැඩි. අපි හොඳට වම දකුණ කියලා ඒ නිරීක්ෂණය කරන ගමන් හොඳට ස්පර්ශය පාදවල ස්පර්ශය හොඳට නිරීක්ෂණය කරන ගමන් කයේ වේගය සාමාන්‍ය මට්ටමක පවත්වා ගන්නවා. ඒක Tamanට ඒ තරම් වෙහෙසක් දැනෙන්නේ නැති විදිහට. අපි දැන් සාමාන්‍යයෙන් වෙහෙස නිවා ගන්නත් සමාලාවට අපි පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරන්නේ අන්න වගේ. මෙතන අර වෙහෙස වෙහෙස වෙමින් සක්මන් කිරීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ව්‍යායාමයට කරන සක්මනක් නෙමෙයි. ඒ වෙනුවට මේ බොහොම සතිය දියුණු කර ගැනීම සඳහා සාමාන්‍ය වේගයකින් කයේ සැහැල්ලුවෙන් කරන සක්මනක්. ඉතින් අර ඒ අදාළ ඒ හරියන වේගය අහුණාම ඒ තරම් වෙහෙසකින් තොරව මේ සක්මන කරන්න පුළුවන්. මම හිතනවා ඉතින් තවදුරටත් එහි යෙදෙන්න. එතකොට Tamanට පැයක් පුරා හොඳට මේ ආයාසයෙන් තොරව සක්මන කරගන්න විදිහ Tamanටම තේරෙයි. ගෞරවනීය ස්වාමීන් සක්මන් භාවනාව මාස 6ක පමණ සිට භාවනාවේ යෙදෙමි. නිවසේදී සක්මන පැය භාගයක් පමණ වඩමි. මෙහිදී දින 5ක වැඩසටහනකට මිට පෙර සම්බන්ධ වීමි. ආරම්භයේදී වම දකුණු ලෙස පටන්ගෙන සතිමත් වීම අනුව කාලයකදී කාලයත් සමග පියවරෙන් පියවර විවිධ අවස්ථා සක්මනේදී සිහි කළෙමි. වම දකුණ ලෙස විලම්භ පොළවේ ස්පර්ශ වන ආකාරය, පතුලේ බර විහිදී යන ආකාරය, පොළවේ රළු ස්වභාවය, වලලු කර ගැටෙන ආකාරය, පාදයක් කෙසවි ගමන් කරන ආකාරය ආදී ලෙස මේ සෑම ආකාරයකදීම බාහිර ගැටලු කොතරම් තිබුණත් සිහිය පිට යාමක් හෝ වෙනත් අදහස් ගලා යෑමකින් තොරව එක් දිශාවක සිට අනෙක් දිශාවට ගමන් කළ හැකියි. සමහර අවස්ථාවලදී සිට පිට ගියත් ෂණයකින් වහවාගේ ආයාසකින් තොරව මූල කර්මස්ථානයේ සිත පිහිටයි. සක්මන දැනටත් මගේ සිතට සතුටක් ගෙන දෙන කාර්යයක් වී ඇත. මෙලෙස සක්මන දිගටම කරගෙන යාම නිවැරදිද? එහි වෙනසක් විතුද? යන්න හෝ නිවැරදි කරන ලෙස කරුණක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුකුත් කියන්න يعني හදන්න දෙයක් නැහැ යන විදිහ හොඳටම හොඳයි. ඔහොම යනකොට අර තමන්ගේ සතුටත් එක්ක ඒ සක්මනේ සැහැල්ලුවත් එක්ක තමයි හිමීට ඊළඟට ඔය හරහා සතිය දියුණු වෙලා මෙනෙහි කිරීමත් ටිකක් ඕනනම් අයින් කරලා බලන්නත් පුළුවන්. සක්මනේ ඊළඟට යනකොට අර දැන් වැලිවල තියෙන මේවා එක වෙනුවට, ඒ කියන්නේ බාහිරේ තියෙන වෙනස්කම් වෙනුවට තමන් පොඩ්ඩක් කය තුල තියෙන වෙනස්කම් පැත්තට නැඹුරු වෙන්න. දැන් අපිට වැලිවල ගොරෝසුකම කියන වෙනුවට දැන් බලන්න මේ වැලි ගැටෙනකොට තමන්ට දැනෙන්නේ කොහොමද කියලා. දැන් වැලිවල ගොරෝසුකමත් තමන් හරහා තමයි දැනගත්තේ. නමුත් තමන්ගේ පාදයේ කොහොමද මේ වෙනස් වෙන්නේ? ටිකක් අර අභ්‍යන්තර කයට යොමු වෙච්ච පැත්තකින් යන එක හොඳයි. ඒකත් හැබැයි මේ මුකුත් හිතලා ගන්න දෙයක් නෑ. ඔහොම යනකොට ඉබේටම ඒ දේ සිද්ධ වෙයි. වැඩිය මුකුත් පරීක්ෂ මේ ආයාසයෙන් කළ යුතු දෙයක් නෑ. වැඩේ ඔහොම ගිහිලා තියෙන ක්‍රමේ හරි. ඔහොම ওই විදිහට යනකොට තව තව බොහොම කය අභ්‍යන්තරයට. ඒ කියන්නේ තමා තුළට යොමු වෙච්ච සතියක් ගොඩනැගේවි. ඒක වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට නිසසල අනාරම්මන අවස්ථාවට කෙලින්ම පැමිණිය හැක. එවිට ආනාපානයේ තුනී වීන මැත. ආනාපානයේ තුනී වීමට වාර 7-8ක් ගත වේ. මේ සාමාන්‍යද නැතහොත් වෙනත් වැරදීමක් ඇද්ද? දේරුවන් සර්ණයි. කාගේද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. මහත්තයා උතෙන්ට එන විදිහ පොඩ්ඩක් විස්තර කරන්න. දැන් කලින් නම් අර ආනාපානෙ කර කර ඉඳලා නිදෙන්ට ආවේ. දැන් නිකන් වාඩි වුණාම මధుර විද්ද නැත්තම් එහෙම මුකුත්ුන් නැත්තම් එකපාරටම එතෙන්ට වෙනවා. අහහ. හැබැයි ඒ වෙලාවේ ආනාපානෙ දැනෙනවා. ආනාපානෙ දැනෙනවා. ඔව්. අහහ. පහක් හයක් ඉරනක ඒක නිකන් සාමාන්‍යද නැත්තම් එතෙන්ට ඇවිල්ලා නැද්ද? එතන වෙනස් මොකක්hari වැරද්දක් තියෙනවද කියලා මේ නෑ ඒක තමයි දැන් ආනාපානේ දැනෙනවා ඒ හිත නිශ්චලයි එහෙමද කියන්නේ නිශ්චලයි ආනාපානේ වෙන එක තව පහක් එකක් යනකම් දැනෙනවද ඒක සම්පූර්ණයෙන් තුනි වෙලා නෑ ඒ වෙලාවේ ඒතකොට ඔව් දැන් ඒතකොට අරමුණ වෙන්නේ මොකද්ද ඒ වෙලේ අරමුණක් නෑ අර නමුත් ආනාපානේ නෑදී ඒක අරමුණ කරගන්නවා නැත්තම් අරමුණක් නැති තරම් හරි අපිටම දැන් මුලින් හතක් පහක් ගෙවුණයි කියලා ඊට පස්සේ මොකද වෙන්නේ හිතට මොකුත් නැහැ. මොකුත් නැහැ. ඒ කියන්නේ තමන් අවධානය තියෙන ඉස්සරහටද? දැන් මෙහෙම අපි S2 වහගෙන ඉන්නවා. උනාට ඉස්සරහට තමයි අවධානය තියෙන්නේ. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? හරියට වැටුණාත් බෙල්ලෙක් ගහනකම් ඉන්න. බෙල්ලෙක් ගහනකම් ඉන්න පුළුවන්. කොච්චර මේ කියන්නේ සාමාන්‍ය ඔය කාල පරතරයේදී කොයිතරම් හිතට සිතුවිලි එනවද? බහුල වෙන්නේ නැද්ද? නැත්තම් එහෙම්ම ඉන්න පුළුවන්ද? ආ නිකන් එකක් වගේ ඇහෙනවා නිකන් ඔහොම යනවා. ආ එච්චරයි. මේ එදා අර මුල්ම දවසේ ඕ ඊළඟ දවසේ කිව්වා නේද අර මේ නිකන් ඒකට බැහැ ගන්නවා වගේ දෙයක් වුණා කියලා. දැන් ඒක වෙන්නේ නැද්ද? නෑ ඒකයි අර සුදු එළිය එක මම ඒක එහෙමම නතර කරා බහින එක. හැබැයි එතන හිටපු ගමන් දැන් දවස් දෙකකට කලින් වුණා නිකන් ඇහක් වගේ එකක් ආවරතු පාට. අහහ. ඒක නිකන් පියනක් කරනවා වගේ වුණා, තව රතු වුණා. අහහ. ඊට පස්සේ ආයිතා පියනක් වගේ සුදු වුණා. හැබැයි ඊට පස්සේ මම ඒ ඒ දිහාට වැඩිය බලන්නේ නැහැ ඊට පස්සේ උන්නේ නැහැ. දැන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් මෙතන අවධානය තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ එක අවස්ථාවකදී රතු වුණා ඊට පස්සේ සුදු වුණා කළු වුණා මොන හරි වුණා ඊට පස්සේ දැන් ඒක ගියාද? දැන් ඒක උනේ දවස් දෙකකට කලින් දැන් ඊයේ පොඩ්ඩක් ඒ සුදු එළිය කහ වෙලා රතු වෙලා වගේ එකක් වුණා. ආ. දැන් අද වෙනකොට එහෙමත් නැහැ නිකන් සුදු විතරක් තියෙනවා. තියෙනවා. ආ එහෙනම් තව යන්න ඔහම. තව ওই පැත්තෙන්ම යන්න. මේ කියන්නේ මේ ඒ කියන්නේ තාම ඔය කියන්නේ පාට වෙනස් වෙනවා කියන්නේ තාම ඒක ඒ කියන්නේ තහවුරු වෙලා නැහැ. ඒ කියන්නේ තාම ඒක මේ පරිණාමයටපත් වෙන යුගයේ ඉන්නේ තාම. ඕක හොඳට මේ තහවුරු වුණාම පාටවල් නැහැ. පාටවල් නැතුව තනි කියන සුදු පාටට වගේ තමයි බොහෝ විට එන්නේ. සුදු පාට මේක තියෙනවා ඒ ඒ ඒකට පවා කියන්නේ එක පාරට මේ අවධානය යොමු කරන්නේ නැතුව ආනාපානයේම හිත තියාගෙන ඉන්න. පුළුවන් තරම් ඒ කියන්නේ දැන් ඔතන සතිය දියුණු කරන්න සමහරලාට ඒ මේ අපි සාමාන්‍යයෙන් කියන මේ ආනාපාන සති නිමිත්තක් කියලා පටිභාග නිමිත්ත එහෙම කියලා කියනවා. ඉතින් මේ මට්ටමේදී අපි මේ නිමිත්ත අරමුණු කරන්න නම් අපේ සතිය තියුණු වෙලා තියෙන්න ඕනේ. මොකද මේ නිමිත්ත දැන් ආනාපාන සති නිමිත් සාමාන්‍ය හුස්ම වඩා සියුම්. එතකොට ආනාපාන සතියෙම තමයි ටිකක් මුලදී හදාගන්න ඕනේ මේ සතිය. එහෙනම් මේක ආවත් වැඩි අවධානය යොමු කරන්නේ නැතුව මේ ප්‍රදේශයේම අවධානය යොමු කරගෙන හුස්ම රැල්ල දැනෙනවන් නම් හුස්ම රැල්ල තුලම ඉන්න. පස්සේ මේක හොඳට තහවුරුනාට පස්සේ ඇවිල්ලා නතර වෙලා හාත්පස පැතිරිලා ගියාට පස්සේ නොදැනුවත්වම වගේ ඒකට හොඳට අවධානය යනවා. ඊට පස්සේ තමන් හොඳට ඒ පැත්තටම අවධානය යොමු කළා. ඒතොර නිකන් තේරෙන්නේ අර එතනින් හුස්ම ගන්නවා එතනට හුස්ම යවනවා වගේ. දැන් අපි සාමාන්‍යයෙන් තේරෙන්නේ මෙන්න නාසිකාග්‍රයෙන් හුස්ම එනවා නාසිකාග්‍රය හුස්ම ගන්නවා වගේ මේ පිට කරනවා වගේනේ. අර අවස්ථාවේදී දැන් මේ අරමුණ තියෙනවා. මේ අරමුණෙන් තමයි හුස්ම එන්නේ. අරමුණට හුස්ම යන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. මේ දෙක එකට නිකන් සමපාත වීමක්. අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් එතකොට සමපාත වුණා කියන්නේ මේ දැන් අරමුණු දෙකම එකයි දැන්. ඒ අවස්ථාවේ නිතැතිම්ම මේක අරමුණ වෙනවා. අන්න ඒ අවස්ථාවේදී හොඳට මේ අරමුණ දිහා බලන් හිටියානම් සැහැල්ලුවෙන් හොඳට බලන් හිටියානම් යම් අවස්ථාවකදී ඉන්ද්‍රිය ධර්මයන් සමූණ අවස්ථාවකදී මේ ඇතුළට කිඳා බැහිමක් වෙන්න පුළුවන්. දැන් සමත පැත්තෙන් යන්නේ. කමන්නේ මේ පැත්තෙන් පොඩ්ඩක් ගිහිල්ලා ඔක තහවුරු කරගන්න. දැන් පස්සේ විපස්සනාවට හරවද්දී දැන් මේ අරමුණ එනවා. අරමුණ ආවට ඒක ඒකට කිඳා බහින්න දෙන්නේ ඒකට යන්නේ නැතුව මේකෙන් ගන්න ඕන ප්‍රයෝජනේ අරගෙන ගන්නට අපේ මොකක්ද ඒකට කියන්නේ මේ සමාධි මට්ටම හදාගෙන කයේ දැනෙන දේවල් වලට හොඳට අවධානය යොමු කරමින් විපස්සනාවට නම් වෙන එකයි කරන්න තියෙන්නේ. දැනට මේ හරහා අවධාන මේ මේක දැන් පාවිච්චි කරන්න තියෙන්නේ මේ සමාධි මට්ටම දියුණු කරන්න. ওই පැත්තෙන් හැදිලා තියෙන නිසා දැන්. දැන් කිසිම අරමුණක් නැතිව ඉන්න තැන එහෙම ඉන්න. ඔතන අරමුණක් නැත්තේ නෑ. මේක මේ දැන් ඔය පේනවා නිකන් බොහොම ලාපාඩන ඡායාවක් වගේ තියෙනවානේ. ලොකු සුදු පාට. අන්න ඒක තමයි අරමුණ වෙන්නේ. ඔය අරමුණක් නැති தත්ත්වය කියන්නේ ඊට වඩා වෙනස් පැත්තක්. මේක දැන් තාම අරමුණක් තියෙනවා. මේ මේ අරමුණ දැන් ක්‍රමානුකූලව මේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වෙන්න පටන් අරගෙන ටිකක් පැතිරිලා මේ දීප්තිමත් වෙලා එහෙම එන අවස්ථාවකදී දනු දන්නේම නැතුව ඕක ඇතුළට බැස ගැනීමක් සිද්ධ වෙයි. මීට කලින් එහෙම වෙලා ඇති නේද? නැද්ද? එහෙම වුණා හැබැයි ඒක මැද තැනක. ඔය ඒක තමයි. කොහොමත් ඒ කියන්නේ අවධානය යොමු කරද්දී මුළු පාත්පසටම අවධානය යොමු කරාට ඒක වෙන්නේත් නැහැ. බැස ගැනීම වෙන්නේ නැහැ. බොහොම බොහොම සැහැල්ලුව ඒ තියෙන පැතිරිච්ච එකේ මැද්දට තමයි මධ්‍යයට තමයි මේ අවධානය යොමු කරන්න ඕනේ. ඊගා අර Tamanට මේ දැන් අපි හොඳට ලොකුවට ඔහම S2 අරන් හිටියොත් අමාරුයිනේ. නිකන් සාමාන්‍ය දෙයට S2 මේ කිසි ආයාසයකින් තොරව පවත්වනවා. අර අරමුණේ නිමිත්තේ මැද හරියට අවධානය යොමු කරනවා. සැහැල්ලුවෙන් ඉන්නවා. ඔච්චරයි තියෙන්නේ. බලන්න ඔය ඔය ටික කරලම අහුවෙන්න ඕනේ. ගානට පදම කරලම කරනකොට අහුවෙනවා පොඩ්ඩක් කොහොම යන්න. දැන් පස්සේ කරන්න තියෙන්නේ කියන්නේ දැන් මේ මේක හොඳට පුරුදුනහම මේකෙන් හැදෙනවානේ යම් සමාධි මට්ටමක්. පස්සේ මේකට යන්න ඇතුළට යන්නේ නැතුව විපස්සනා පැත්තට හරවන්න වුනහම ඇත් මේ ඕකට බැස ගන්න කලින් මේකෙන් හොඳ ශක්තිමත් සමාධි මට්ටමක් හදාගෙන ඒ මට්ටම කෙලින්ම ශරීරයේ යම් යම් දැනෙන සංවේදනාවන්ට යොමු කරමින් එතන එතන විපස්සනා කරන්නයි තියෙන්නේ. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මම නේවාසික භාවනා වැඩමුළුවකට සහභාගී වූ පළමු වතාවයි. ආනාපානසති භාවනාව වඩන පිළිවෙල හරියටම දැනගත්තේද මීට මාස කිහිපයකට පෙර කොග්ගල ගරුතර ධම්මජීව ස්වාමීන් වහන්සේගේ එක් දින වැඩමුළුවකදීය. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී පියවර එසවීම යාම තැබීම පිළිබඳව සිහියෙන් සිටීමේදී ඒ අතර බිම වැලි ආදිය පෙනීම මගින් ඇසෙන් අරමුණු ගැනීමක් සිදු වේ. මේ සක්මන පිළිබඳ සතියට බාධාවක් දැයි පාදා දෙන්න. පර්යංක භාවනාව. මම නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වීම හා පිටවීම සීතලක් හා උණුසුමක් ලෙස සිහියෙන් සිටින විට ක්‍රමයෙන් ආනාපානය සංසිඳමින් පවතින විට කටට කෙළ ඉනීම නිතර සිදුවේ. ඊට අමතරව හිස මතු පිට සුළු හිරිවැටීමක් වැනි දෙයක් දැනේ. ඒ සමගම නිල් පැහැ පසුබිමක පාවෙන්නා වූ විවිධ හැඩේ කළු පැහැති පැල්ලම් වැනි රූප පෙනේ. මුලදී ඒවා වේගෙන් පාවී ගියද ආනාපානය සිහි කරමින්ම එදෙස බලා සිටින විට ඒවායේ චලනයේ අඩුවීමක් නැති වී යාමක් සමග මොනවත් නැති පැහැදිලි තිරයක් වැනි දෙයක් දිස්වේ. ගරුතර ස්වාමින් වහන්සේ මේ අත්දැකීම සිත වැඩිවීමට උපකාර වන්නක්ද? එසේ නැත්නම් බාධාවක්ද පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ හොඳටම ගිහිල්ලා තිනවා වැඩේ මේ මුකුත් ප්‍රශ්න නැතුව යන්නයි තියෙන්නේ. ඔය වෙලා තියෙන එක හිත වැඩිවීමක් තමයි. ඒ කියන්නේ දැන් ගාහන්ට තමන් වැඩේ කෙරුණ හින්දා තමයි ඔය යම් යම් ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ. මුකුත් ගැටලුවක් ඇති කරගන්න එපා. මේ කරගෙන ගිය විදිහටම කරන්නයි තියෙන්නේ. කාගෙද දන්නේ හොඳයි. මේ මුකුත් වෙනසක් කරන්න එපා. ගිහිල්ලා තියෙන ක්‍රමේ හොඳයි. ඔව්. ඒකට දැන් අවධානය යොමු කරන්න එපා. යොමු කරන්නේ නැතුව ආනාපාන සතියෙම ඉන්න. ආනාපාන සතියෙම ඉන්න පස්සේ ඒක හොඳට දීප්තිමත් වෙලා පැතිරිලා මේ එනවා. දැන් දැම්ම මේ මේ පැත්තට අවධානය යොමු කරන්න එපා. හොඳයි. හොඳයි. ගරු ස්වාමින්වහන්සේ මම ආදුනික යෝගියෙකු වෙමි. අද දිනදී සක්මන අවසන් කිරීමෙන් අනතුරුව පර්යංකේ වාඩි වී ශනකින් සිතුවිලි විරහිත බවක් අත්දැක්කෙමි. ආනාපානයේ මෙනෙහි කිරීමට ප්‍රථමයේ මේ සිදු වූයේ හුස්ම ගන්නා බව දැනගතිමි. අවට ශබ්ද ඇසුණත් බාධාවක් නොවිය. විනාඩි 15ක් පමණ වේලාවක් ගත කළෙමි. මෙවැනි නිවැරදි දැයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. කාගෙද දන්නේ? හොඳයි. මේ ඒ කියන්නේ පළවෙනි වතාවටද දැන් මේ අරමුණකින් තොරව වගේ පැවතුනේ. පොඩක් විස්තර කරන්න කොහොමද ආවේ කියලා මේ. සක්මන අවසන් කළා. පොඩක් උසන්න. සක්මන අවසන් කළා සක්මනේදී තරම්ම සිත තැම්පත් වුණ බවක් දැනුනේ නැහැ. සක්මන් මළුවේ භාගයක් වගේ සිත තැම්පත් කරගන්න පුළුවන් ඊටු ටික ඉදි සිතුවිලි එනවා. ගොඩක් වෙලා සක්මන් කරාට පස්සේ වාඩි වෙලා භාවනා කරන්න ගත්ත සැනෙන්න වගේ ආනාපාන සතිය මෙනෙහි කරන්නත් ඒක හිතන්න ඉස්සෙල්ලා මම මෙතන වාඩිලා ඉන්නවා කියනකොට මගේ සිතුවිලි විරහිත බවක් දැනුණා සමහරවිට. සිතුවිලි විරහිත බවක් දැනුණා. හා හා. එතකොට මේ කියන්නේ ආනාපාන සතිය වැටහුනේම නැද්ද? හුස්ම ගන්නා බව දැනුණා. ඇතුළට ගන්නවා එළියට එනවා එහෙම විස්තර වශයෙන් නෙවෙයි මම දැන් හුස්ම ගන්න බව දැනුණා. ඒකේ මං හිතන්නේ විනාඩි 15ක් විතර මට ඉන්න පුළුවන් වුණා. අවට ශබ්ද ඇසුණා. හැබැයි බාධාවක් නැහැ. බාධාවක් නැහැ. ඔව් බාධාවක් නැහැ. අවධානය මේ ප්‍රදේශයේ තියෙනවා. ඔව්. මේ ප්‍රදේශයේ තියෙනවා. පළවෙනි වතාවනේ ඔක අත්දැකේ නේද? හරි. ඔක දිගට වෙන්න අරින්න මේ ඒ ඒ අවස්ථාවේදී අවත් මේ කියන්නේ වෙන මුකුත්ම හිතන්න යන්න එපා. හිතන්න යන්න එපා, මුකුත් කරන්න යන්නත් එපා, වෙන අරමුණක් දෙන්න යන්නත් එපා. නිදා ගන්නත් එපා. <laughs> මේ අවධානය මෙතන තියාගෙන බොහොම සංසිඳීමෙන් ඉන්නයි තියෙන්නේ. ඔය ඔය ඔය தත්ත්වය දැන් හොඳට හිතට හුරු වෙන්න අරින්න. හොඳයි. අවසරයි ගරු ස්වාමින්වහන්සේ මාගේ මූල කමඨහන ආනාපාන සතියයි. භාවනා වාර කීපයකදීම හුස්ම රැල්ල සංසිදී සිත එකඟ බවටපත් තුන තුනි. මේ අවස්ථාවේ තනිව ඉන්නා බවක් දැනේ. ශබ්ද ඇසී නොඇසී යයි. ලොකු ශබ්දයක් ඇසුනද එකඟ බව නොකැඩේ. සිතට එන සිතුවිලි මෙනෙහි කරමින් සිටිමි. කොතෙක් දුරට භාවනා කළද මේ එකඟ බවට පමණි. එකඟ එකඟ බවම පමණි. මින් ඉදිරියට මා කුමක් කළින්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එක්කාගෙද දන්නේ. හොඳයි. ඔක්කොමලා හොඳ තැන් තැන් වල ඉන්නවා. <laughs> දැන් ඒ කියන්නේ සිතුවිලි එනවා සිතුවිලි ආවට බාධාවක් නැහැ නැවතත් අර එකඟ බවටම යනවා. ඒ ඒ එකඟ බව ඕන වෙලාවක දැන් ගන්න පුළුවන්ද? පොඩ්ඩක් දෙන්නකෝ මයික් එක. හරි. ඒ කියන්නේ දැන් යද්දින් එද්දින් පවා Tamanට උමනා නම් ඒ නිහඬ භාවයකට යන්න පුළුවන්ද? එහෙම බෑ සමහර අවස්ථාවලදීත් මේ එකඟ බව ගන්න බැරි වෙච්ච අවස්ථාවක් තිබුණා ඊයේ පෙරේද දවසක. ඒ වෙලේ මම සක්මනට ගිහිල්ලා බුදුගුණ වඩලා මෛත්‍රී වඩලා ආයින්ද ගත්තා. එතකොට ඒකක බව ආය ආවා. ආවා. මේ එකඟ බව කියන එකෙන් අදහස් කරන්නේ දැන් ආනාපාන සතිය කරන් ආනාපාන සතියද මූල කර්මස්ථාන වශයෙන් කරන්නේ. හොඳයි. දැන් ආනාපාන සතියේ ඉන්නවා. එතකොට Tamanට හොඳට මුලින් හුස්ම ආස්වාස ප්‍රසවාස වැටහෙනවා. වැටහෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හුස්ම රැල්ල නොදෙනී යනවා. හුස්ම ගන්න බව දැනෙනවා. කොච්චර කාලෙක ඉඳන්ද දැන් භාවනා කරන්නේ? දැන් අවුරුදු 15ක ඉඳලා සිල් ගන්නවා. අවුරුදු 10ක විතර කාලයක් ඉඳන් මේ සෙනසුරාදා භාවනා පන්තියකට සම්බන්ධ වෙනවා මේ ආරණ්‍ය සේනාසනයක. ඔව්. දැන් සාමාන්‍යයෙන් ගෙදරදීත් භාවනා කරනවා. ගෙදරදී භාවනා කරන්න හම්බෙන්නෙම නැහැ. හම්බෙන්නේ නැහැ. <laughs> දැන් මෙහෙදි තමයි යන්තම් ගොඩ ආවේ. පළවෙනි වතාවට මේ මීත්‍රිකට සම්බන්ධ හොඳයි. එතකොට මේ දැන් එතකොට දැන් හොස්පිටල් නොදැනී ගියාට පස්සේ කොහොමද ඉන්නේ? එකඟ බවක් තියෙනවා තනි වෙලා වගේ. කිසිම දෙයක් නැහැ ඒක සිතුවිලි එනවා. සිතුවිලි එනවා. ඇසෙනවා. හා හා. එහෙනම් සීත එඟගයි ගොඩක් වෙලා ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට අවධානය තියන් ඉන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයටමද? ඔව්. හරි. ඒ හුස්ම රැල්ල දැනෙන්නේ හුස්ම ගන්න බව වැටහෙනවා. හොඳයි. හරි. කමන්නේ මේ කියන්නේ සිතුවිලි වලටත් දැම්ම අවධානය යොමු කරන්න එපා. අවධානය යොමු කරන්නේ නැතුව මේ ප්‍රදේශයේම මේ සිහිය රඳවන්න. මීට කලින් විපස්සනා වැඩිමක් කරලා තියෙනවද? ඒ කියන්නේ කයට යොමු කරලා හොඳට බලලා එහෙම තියෙනවද? කලින් වේදනාවල් ආපු අවස්ථාවලදී මේ එහෙම හිත ඒ වේදනාවලට යොමු කරන්න කියලා අර මේ කැරණිය ධම්ම කෝලිත් ස්වාමීන් වහන්සේ නම මේ ස්වාමීන් වහන්සේ නම. අපේ ආරණ්‍ය සේනාසෙන් වැඩලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ උපදෙස් ගත්තාම මේ කිව්වා එතෙන්ට හිත යොමු කරන්න කියලා. ඊට පස්සේ එතෙන්ට හිත යොමු කරන මේ වේදනාව තව තැනකින් මතුණා. හරි. එතනින් ආයෙ මෙනෙහි කරනකොට තව තැනක මතුවෙනවා. ඒ වගේ පස්සේ ස්වාමීන් වහන්සේ කෝ අප ආනාපාන සතියට මෙන්න කියලා. හා. ඒ කියන්නේ දැන් අපි හොඳට ආනාපාන සතියෙන් හිත තහවුරු කරගෙන සමාධිය ශක්තිමත් කරගෙන තමයි අරව නිරීක්ෂණ වලට යන්න ඕනේ. නැත්නම් අපි ඉක්මන් වැඩි අරව බලන්න යන්න. එහෙනම් හොඳට දැන් අරහේ වේදනාව දැනුණත් අපි හිතමු ඉරියව්ව මාරු කරලා වේදනාව සංසිඳව ගන්න පුළුවන් නම් ඉරියව්ව මාරු කරලා වේදනාව අයින් කරගන්න. අයින් කරගෙන ආනාපාන සතියෙම හොඳට ශක්තිමත් වෙන්න මුලින්. ඊට පස්සේ පුළුවන් හිමීට තැන් තැන් වලට දාලා හොඳට නිරීක්ෂණය කරන්න. මොකද අපි සමහරලාට කලබල වෙනවා ඉක්මනටම මේක බලන්න. හැබැයි තාම සූදානම් නැහැ. එතකොට සමහරලාවට වේදනාවට වේදනාවත් එක්ක අර පවත්වන්න ඕන උපේක්ෂා මට්ටම හිතේ තාම වැඩිලා නැහැ. එහෙනම් හොඳට අපි ආනාපාන සතියෙන් ශක්තිමත් වුණාම ඒ ඒ ඒ මට්ටමේදී කයේ දැනෙන يعني එකපාරටම වේදනාවන්ට නොගියත් කයේ යම් යම් තැන්වල නිකන් මතුවෙන්න ගන්නවා නිකන් කම්පණය වීම, චලනය වීම, ආහාරයේ මතුවෙනකොට ඒවට යන්න පුළුවන්. වේදනාව කියන එක සමහරලාවට ඒ තරම් අර ප්‍රසන්න නැහැනේ. සාමාන්‍ය අපි කතා කරන දුක් වේදනාවක් ගැනනේ ඔතෙන්දී. ඒ දුක් වේදනාවක්ම එකපාරට නිරීක්ෂණය කරන්න ගියාම සමහරලාට නිකන් එපා වෙන ගතියක් එන්නත් පුළුවන්. ඒ නිසා ආනාපාන සතියෙම දැන් අරමුණ ගෙවිලා ගියත්, නොපෙනී ගියත් පොඩ්ඩක් ඒ ඒ ප්‍රදේශයේම සිහිය තියාගෙන ඒ සමාධි මට්ටම Tamanට පවත්වන්න පුළුවන් කාලයක් ගන්න. කියන්නේ විනාඩි 5ක් 10ක් 20ක් එතන ඒ විදිහටම හොඳට එකතැන හිත එකඟ කරන් ඉන්න පුළුවන් හැකියාව හදාගත්තා නම් ඊට පස්සේ මේ අනිත් වැඩේ කරගෙන යන්න පුළුවන්. හොඳයි ස්වාමීන් ගරුතර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට පැයක පමණ සතියෙන් සතියෙන් කර වරහන් වරින් වර කැඩෙමින් පරයන්ක භාවනා කිරීම ආරම්භ කරමි. එහිදී ආනාපාන සති භාවනාවේදී හුස්ම සංසිඳී තැම්පත් වෙයි. ඒ විනාඩි 10ක් 15ක් අතර කාලයකයි. නැවත මා මූල කර්මස්ථානට යමි. එවිට මට දැනෙන්නේ ආයාස කර බවකින් මා එය කරන බවයි. පෙරේදා ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ උපදෙස් පරිදි සිතට ඔහේ සැහැල්ලුවෙන් යන්න ඉඩ හැරියෙමි. ඉන්පසු හුස්ම සංසිඳී විනාඩි 45ක් පමණ සිත තැම්පත් වී ගියේය. කය මගේ නොවන බවත් සිත අඳුරු ආගාධයකට ගිය බවත් වැටහුණි. ගරු ස්වාමින්වහන්ස මගේ ගැටලුව වන්නේ ඒ අවස්ථාවේදී පෙරමෙන් වරහන් ඇතුළ පෙරමෙන් නොවුවද කිහිප විටක් මූල කර්මස්ථානයේ වෙත මම ආබව දැනුනි. එය ඉබේ සිදුවාද මා කළාද කියා මට නොවැටහි. මා භාවනාව ඉදිරියට කළ යුත්තේ කෙසේදයි පහදා දෙන ලෙස ගෞරවපූර්වක ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. කාගේද කියලා මෑණියගේද ප්‍රශ්නේ? නැද්ද? කාගේද ඒක? හා හරි. පොඩ්ඩක් මයික් එක දෙන්නකෝ. පොඩ්ඩක් කරපු විදිහ නැවත විස්තර කරන්නකෝ. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව තමයි ගොඩාක් ගුණ කරන්නේ. ඒක මට මේ ඒකෙදි මම සතිමත් වෙනවා. වරින් වර සිතිවිලි ආවත් ඒක මට පැයක් විතර විනාඩි 45ක් පැයක් වගේ කරගන්න පුළුවන්. ආනාපාන සති භාවනාව ටිකක් අඩුවෙන් තමයි කරන්න පුරුදු උනේ. ඒ කියන්නේ සතිය පිහිටන්නේ නැහැ වගේ ඉක්මනින් කැඩෙනවා. විනාඩි 10කින් 15කින් නැවත ආයෙ මට සිතිවිලි ගොඩාක් එනවා. හරි. ඒ වගේ තත්වකින් තමයි ගියේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ කිව්වනේ අර සිත ආය ඊට පස්සේ මට දැනුණා සිත මං ආයාස කරනවා කරනවා වගේ අර තද කරගෙන මම නිකන් ඒකම ඒකම බලන් උත්සාහ කරනවා වගේ කියලා මට දැනුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ මම අර සිත ඔහේ යන්න ආරිනවා වගේ හිතලම එහෙම කරා. ඊට පස්සේ මට පුළුවන් වුණා ඊයේ විනාඩි 45ක් වගේ එක දිගට සිත තැම්පත් වෙනවා වගේ දැනුණා. ඊට පස්සේ සිත එක දිගට මම කය මගේ නොවන බව මට වැටහුණා. ඒ වගේම ඊට පස්සේ සිත අඳුරු තැනකට ගියා. එක වගේ තැනක හිටියා. ඒ වුණත් මම නැවත ආයේ මූල කර්මස්ථානෙට ආවා. දැන් මූල කර්මස්ථාන උනේ ආනාපාන සතිය. ආන ආන ආනාපාන සතිය. නැවත ආවේ කියන්නේ හුස්ම රැල්ල දැනෙන්න ගත්තද? නැහැ ඔව් හුස්ම ගන්නවා වගේ හුස්ම ගන්න ඕන කියලා හිතුණාද මට ඒක දැනෙන්නේ නැහැ නැවත මං ආයෙ බලද්දි ඒ විදිහටම එනවා ඊට පස්සේ ඒ විදිහට තමයි මං කරේ දැන් ඒ කියන්නේ අර දැන් අතහැරලා දැම්මට පස්සේ හිතම අරන් යනවද හිතම අරන් යනවා මේ නිකන් තමන් අවධානයෙන් ඉන්නවා තමන්ව හිතම අරගෙන යනවා එහෙම දෙයක්ද වෙන්නේ එහෙමයි වෙන්නේ ආනප් මේ ඔය දේ වෙන්න කලින් දැන් තමන් සක්මනේ හොඳට යෙදিলা සතිය දිනු කරගෙන ඇවිල්ලා වාඩි වුණා. එහෙමයි. වාඩි වෙලා අවධානය යොමු කරද්දී මේ ආනාපාන සතිය ඇල්ලුනේ හොඳට මේ නිකන් උණුසුම් සිසිල් ගතියක් වගේ දෙයක් කරහාද නැත්නම් නිකම්ම නිකන් මේ හරිය අවධානයේ තියන් හිටියේකද කරේ? අවධානයේ තියාගෙන විනාඩි 5ක් 6ක් ඉදදී හිතම තැම්පත් වෙලා සියුම් වෙලා හිත තැම්පත් ඒ වගේ අඳුරු වගේ තැනකට ගින් ඒ විනාඩි ගාන 40ක් විතරම මට ඉන්න පුළුවන් වුණා කය මගේ මේ වගේ ඒ වගේ දැනුනේ. හරි. මේ දැන් ඕක ටික සූදානම් වෙලා යන්න ඕක නැවත නැවත වෙයි. දැන් ඒ කියන්නේ ඕන්ට වඩා දැන් අපි අපි මේ හිත මෙල්ල කරන්න හැදුවාමත් අමාරුයි. දැන් මුලදී මෙල්ල කිරීමක් අවශ්‍යයි මොකද කියන දෙයක් අහන්නෙම නැති නිසා. දැන් අර හිත ටිකක් මෙල්ල වෙලා ගාන්ට සකස් වෙලා ආවට පස්සේ දැන් ඔය උපමාවකින් කියන්නේ දැන් ඔය ලොකු සාහනාසයෙන් හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් ඔය රිටි පයින්නේ. රිටි පයින්නකොට මේ රිට රිටේ කොනෙන්ම අල්ල ගන්නවා. කොනෙන්ම අල්ලගෙන දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා රිට ඇනලා ඕක උඩටම යනවා. එකෙන් එකෙන් ගන්න තියෙන උපරිම උඩ ගන්නවා. උඩට ගිහිල්ලා දැන් අපි තවදුරටත් රිට අල්ලන් හිටියොත් මොකද වෙන්නේ? පයින්න බෑනේ නේ. දැන් හැපැත්තට පයින්න ඕනේ. පයින්න නම් මේ රිට අතරින්න ඕනේ. ඉතින් අන්න වගේ දැන් මේ තමන් බලන්න ඕනේ මේ යන්න පුළුවන් ආනාපාන සතිය හරහා මේ අරමුණ හරහා යන්න පුළුවන් සියුම්ම තැනට යන්න ඕනේ. සියුම්ම තැනට ගිහින් ඊට පස්සේ හිතට අපේ අපේ අර පාලනය අතල්ලා දානවා. පාලනය අතල්ලා යන්න දෙනවා. ඕක නැවත නැවත වෙන්න ආරින්න. එක එක ඇයිති එක එක පැති වලින් යන්නේ ඔය එක පැත්තක්. යන්න එතනට ගානට සිවුම් එතනට ගියා. ඊට අතල්ලා දැම්ම දැන් දැන් අර අපි දියුණු කරපු ගුණධර්ම දැන් හිතේ තුල තියෙනවා. දැන් ධර්මතාවයක් වශයෙන් දැන් මේකට වැදිලා. දැන් අපි පාලනය කරන්න ඕනේ. අපි හිතලා කරන්න ඕනේ. මේකට දැන් යන්න අරින්න තියෙන්නේ. යන්න ඇරලා බලන්න, يعني දැන් මේ අවස්ථාවේදී මුකුත්ම බලාපොරොත්තු තියාගන්න එපා. කිසිම අපේක්ෂාවක් එපා. මෙන්න මෙහෙම වෙන්න ඕනේ, අරම වෙන්න ඕනේ කියලා කිසිම ප්‍රාර්ථනා බලාපොරොත්තු මුකුත් එපා. මෙතෙන්ට ගියා අතල්ලදම අත් يعني උන්නත් 10 මලත් 10 කියලා අතල්ලා දාන්න තියෙන්නේ. ඔහොම කරලා බලන්නකෝ. හොඳයි. මොනවා වෙයිද දන්නේ හැබැයි. හොඳයි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මගේ කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. මම මේ සඳහා පර්යංගයට ගොස් මම මෙතනයි සිතා ටික වේලාවක් බලා සිටීමි. පසුව ආස්වාද ප්‍රස්වාදයට හිත යොමු කෙලෙමි. ප්‍රථමයෙන් දීර්ඝ හුස්ම රැලි ඉතිවීමටත් පිටවීමටත් පටන් ගති. මම එදෙස බලා සිටින විට ක්‍රමයෙන් ආස්වාස ප්‍රස්වාසයේ කෙටිවත් සිහින්වත් හොඳින් දැනුනි. මෙසේ විනාඩි 15ක් පමණ බලා සිටින අතරේ දකුණු අතේ මස්පිඩු චලනය විය. ඒ ගැන මම ටික වේලාවක් සිත යොමු කරන විට ඒ නතර වූයේ නැවත මම කර්මස්ථානට සිත යොමු කළමි. මෙසේ සිහින් ආස්වාස ප්‍රස්වාස දැනුන අතර මුහුණේ මස්පිඩු සුදු පාටට උඩට මතුවී එසේ වේදනාවක්ද ඇතිවිය. එය ටික වේලාවක්ද බලා සිටින අතර ඒ නතර වී නැහැය තදින් බැන්දාක් මෙන් දැනුනි. උගුරේ කේටේ හිරවි තුන්වරක් පමණ ගිලීමට සිදුවිය. මේ අතර මා අලු පාට නිල් පාට රැල්ලක පාවෙන ලෙසට දැනුණත් මා සතියෙන්ම මේ අවස්ථාවන් පසු කළෙමි. අනතුරුව මට ඊටමත් සතුටක් ඇති වී කඳුළු බේරෙන්න පටන් ගති. මට මේ අනුව බොහෝ වේලාවක් සිටීමට හැකි නමුත් කඳුළු බේරෙන බැවින් සතියෙන් නැගිට සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාවන් ලැබුණේ මගේ සතියේ අඩුපාඩුවක් දැයි කරුණාවෙන් පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් ඈද සිටිමි. ඔබ වහන්සේ මේ ආත්මෙ මෙහෙම සෝවාන් වේවා. වරුත් තට්ටියේ ඉන්නේ කියලා. වෙලා හරි වෙන්න බැරියයි දෙන්නේ මේ දැන් ඔය කඳුළු බේරිච් එක තමයි වැඩේ දැන් ඕකත් අර අර කෙලවුනනවා වගේ සමාලාට තින් ඔය පැත්තින් උනත් වෙන්න පුළුවන් හැබැයි මග හැරිලා යාවේ එච්චර මේ ගන්න ගන්න එපා පස්සේ මග හැරිලා යාවි දැන් සමාලාවට කෙලවුනනවා සමාලාවට මෙහෙ නලියන්න ගන්නවා සමාලාවට අතපය විසියෙන්න ගන්නවා වගේ යම් යම් දේවල් වෙන්න පුළුවන් ඒවා අපි ඕන්ට වඩා හොයන්න ගියොත් ඕවට බෙහෙත් කරන්න ගියොත් ඔක මේ තේරුමක් නැහැ. ඔය ඔය දේවල් වෙන්න හරීම හරහා නතරලා යනවා. වෙන්න අරින්නයි තියෙන්නේ. ඒ තරම්ම මේ මේ සැලකීමකට ගන්න අවශ්‍ය නැහැ. කරගෙන යන වැඩේ හොඳින් කරගෙන යන්න මැද හරියේ මොකක්ද තිබුණ කොටසක් කියලා මේ මැද්ද පොඩ්ඩක් කියන්න ලින ගහත්ත. මෙසේ සිහින් ආස්වාස ප්‍රස්වාස දැනුන අතර මුහුණේ මස් පිටු සුදු පාටට උඩටමත් වී ඇසේ වේදනාවක්ද ඇතිවිය. අන මේ පොඩ්ඩි වීරිය වැඩි ගතියක් තේරෙනවා මේ. ඒ කියන්නේ දැන් අර මෙහෙන් අහය නලියනවා හරි මේ කියන්නේ තද වෙන වගේ දෙයක් කියලා තියෙන ටිකක් ඕන්ට වඩා නිකන් ආයාස කර ගතියක් තියෙනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් තව වීරිය අඩු කරලා දැන් දන්නවනේ කොහොමද බලන්නේ කියලා. දැන් මෙතෙක් කල් කොහොමද ආසස් ප්‍රසආසයේ බැලුවේ කියන එකේ පොඩ්ඩක් තව අවශ්‍ය පමණට විතරයි වීරිය කරන්න ඕනේ. උතන ඔය ඇඩ්ජස්ට්මන්ට් එක තමයි හදාගන්න තියෙන්නේ. කියන්නේ අපි හුඟක් වෙලාවට වෙන්නේ අපි පටන් ගත්ත වීරයම දිගටම තියන් යනවා. එහෙම නෙමෙයි හිත එකඟ වෙනකොට පොඩ්ඩක් වීරය අඩු කරන්න ඕන. ඒ අවශ්‍ය පමණට විතරයි තියෙන්නේ. අන්න එතකොට තමයි සමාධිපත දියුණු වෙන්නේ. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නම දිමි. කාලයක සිට භාවනා කරමි. පරිරංකය පිම්බීම හැකිලිම විනාඩි වරන් ඇතුලේ 10ක 12කදී පමණ සියුම්ම පටන්ගෙන තද ගතියින් යුක්තව ඉදිරියට ඇදී යන බවත් හැකිලීමේ ඒ සමගම සියුම්ම පටන්ගෙන පහළට බැසගෙන යන බවත් වැටහෙනවා. එලෙස පිම්බීම හැකිලීම ළඟ ළඟ ප්‍රකට වෙමින් එකිනෙකට වෙනස්ව අවසන් වෙනවා. ඒ අතරතුර සිතුවිලි වේදනා ආවත් ඒ දෙස බලා සිටීමෙන් විනිවිද අත්දකින්නවා. නැවත ඊබේම සිත අරමුණේ පැවතියත් වාර කීපදී කයේ ස්වභාවය නොදැනි අරමුණ සියුම් වී නොදැනී යනවා. එතන හිස් බවක්, වරාංගතල හුදකලාවක් අත්විඳිනවා. නැවත විනාඩි දෙක තුනකදී අරමුණ සියුම්ම ප්‍රකට වෙනවා. නැවතත් නොදැනී යනවා. සක්මන ඔසවනවා තබන විට සියුම් දැනෙන ඔසවනවා තබන විට සියුම්ම දැනෙන බරගතිය දනහිස චලනයකින් පසුව උඩට දෙන බවත් තබන විට කයේ බරගතිය විලුඹට දැනි ඇඟිලි චලනයකින් පසුව අවසන් වෙනවා. ඔසවනවා ගෙන යනවා තබනවා ඇඟිලි ඇඟිලි වලට දැනෙන තද ගතිය වරහන් ඇතුළේ බර ගතිය එසවීම පටන්ගත් මොහොතේ සිටම කැඩි කැඩි වෙනස් වන බවක් දැනුණා. යවන විට ඉදියට තල්ලු වී ඇදී යන බවක්, තනහිස හැකිලෙන දිගහැරෙන බවක්, මුළු කයම දෙපැත්තට පැද්දී පැද්දී ඉදිරියටම ඇදෙන බවක් වැටහුණා. තෙරුවන් සරණයි. මුකුත් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මේ කරගෙන ගිහිල්ලා තියෙන විදිහ හොඳයි. තවදුරටත් ඒ විදිහෙම කරගෙන යන්නයි කියන්නේ. මේ කරගෙන යන්න කියලායි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස හුස්ම රැල්ල ඊතා සිහින් වී නොදැනෙන මට්ටමට ගිය විට හිත හිස් කරගෙන වෙනත් අරමුණු වලින් තොරව හිස් අවකාශයක සිටීමේ හැකියාව ඇත. එහෙත් එසේ සිටීම නිෂ්ඵලදායකයි සිතන බැවින් නැවතත් ඊතා සියුම්ම දැනෙන හුස්ම වෙත සිත යොමු කරමි. දැනෙන සියුම් කම්පන චංචල ස්වභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමි. මෙය නිවැරදිදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ සරණයි. ඇත්තනම් පැති කීපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හොඳට රූපී රූප කර්මස්ථානය හොඳට නිරීක්ෂණය කළා. ඒකෙන් යම් එකඟතාවයක් පැමිණියාට පස්සේ අපිට පුළුවන් ධාතුන්ගේ ලක්ෂණ මෙනෙහි කිරීම හරහා ධාතු කර්මස්ථානයකට. එහෙම නැත්නම් ධාතු මනසිකාරයේ භාවනාවකට යොමු වෙන්න පුළුවන්. ධාතු මනසිකාර භාවනාවකදී කියන්නේ අපිටම Tamanට දැනෙන්නේ මේ කම්පන චංචල ස්වභාවයක් නැත්නම් සෙලවෙන ස්වභාවයක්. ඒ කියන්නේ වායෝ ධාතුවේ යම් ලක්ෂණයක් මතුවලා තියෙනවා. අපි ඉතින් බොහොම හොඳට මධ්‍යස්තව එකඟ වෙච්ච හිතකින් සතියකින් ඕක නිරීක්ෂණය කරනවා. දැන් ඕකෙත් හොඳට ඕක නිරීක්ෂණය කරද්දි දැන් මේ මධ්‍යස්තව මේ ගාන්ට එතනටම හොඳට තීව්‍රව දැනෙන තැනට හොඳට හිත නාභිගත කරගෙන මේක නිරීක්ෂණය කරද්දී අපි මේක නැවත නැවත නැවත මේ නිරීක්ෂණය වෙන්න වෙන්න වෙන්න වෙන්න හිතේ වෙනවා නිකන් පරිණාමයක් ඕක මේ හට ගැනීම පැත්තට වඩා වැයවීම පැත්ත විනාශ වෙන පැත්ත අවසන් වෙන පැත්තට ටිකක් අවධානය සාමාන්‍යයෙන් යොමු වෙන්න පුළුවන්. දැන් එතකොට මේ පැත්තම නිරීක්ෂණය වෙනවා. එහෙමත් ගිහිල්ලා සමහරලාවට මේ නිරීක්ෂණයක් නිරීක්ෂණය අවසන් වෙලවත් එක්ක එක්තරාන්දමක නිකන් හිස්තනක් හිඩසක් අත්දකින්න ඉඩ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පොතපතේ සඳහන් වෙන්නේ තදංග නිබ්බුති කියලා. මේ කියන්නේ එක්තරා අන්දමක නිරුද්ධ වීමක් අත්දකින්න පුළුවන්. හැබැයි මේ බොහොම ෂණ මාත්‍ර වශයෙන්. ඒ ෂණ මාත්‍ර වශයෙන් දැනෙන එක ඇත්තටම අපිට ඒ අර හුඟක් අරමුණු අස්සේ මේ බොහොම ෂණිකව ෂණිකව සිද්ධ වෙන එකක ඔය වගේ සිද්ධ වෙන එක අහුවෙන්නේ හැබැයි කාලයක් තිස්සේ කරනකොට කරනකොට මේ ෂණමාත්‍ර නිබ්බුතිය ෂණමාත්‍ර වශයෙන් සිද්ධ වෙච්ච නිරුද්ධ වීම පැතිරෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදීත් අපි ඔතෙන්ට අරමුණක් දානවා කියන්නේ වැරදි. එතෙන්දී අපිට කරන්න තියෙන්නේ නිස්කලංක බව තුළ හිස්තැන තුළ අරමුණක් නැතිව පැමිණිච්ච ඒ ස්වභාවය තුළ හිත පවත්වන්න ඕනේ. ඒ නිසා තමන් තේරුම් ගන්න දැන් ඉන්නේ කොයි මට්ටමේද කියලා. තමන් හොඳට අර වගේ නිරීක්ෂණයක් කරහා ගිහිල්ලා මෙතෙන්ට පැමිණියා නම් ඒ පැමිණිච්ච අවස්ථාවේදී නැවත අරමුණු දෙන්නේ නැතුව මේ පැමිණිච්ච හිස් ස්වභාවය හිස් අවකාශය අවකාශය කියන්නත් අමාරුයි හිස් ස්වභාවය අරමුණකින් තොර ස්වභාවය පවත්වන්න. ඒ ඒ පැවැත්වීම සතියේ එක්තරා මට්ටමක්. හැබැයි නැවත අරමුණු එනවා. නැවතත් ඒ කියන්නේ අපේ ඒ නැවතුණාට නැවත අරමුණ මතුවෙනවා. ඒතකොට නැවතත් ආය නිරීක්ෂණය පටන් ගන්නවා. ඔය වගේ රටාවකට තමයි යන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස මේට පෙර දිනකද මා ඔබ වහන්සේට මගේ භාවනා ඉරියව්ව ගැන පැවසුවෙමි. තවමත් මා සමාධියට යන්නේ මුළු හිසම වහතටම නැමී යමින්යම යමින්ය. නැවත හිස එසවීමට අවශ්‍ය බව හැඟියත්ම ස්වයංක්‍රීයව මෙන් හිස එසවේ. නැවත නැවත එම සිදුවේ. මේ මගේ තැන්පත්කමට බාධාවකි. බලා සිටින්නන්ටද විහිළුවක් විය හැක. මෙම தત્ත්වය මගහැරේ වියයි සිටුවද දිගටම පවතින බවක් හැඟේ. බෙල්ලට අපහසුතාවයක්ද දැනේ. ස්වාමින් වහන්සේ මේ සාමාන්‍ය தත්වයක්ද? ඒ වෙනස් කළ හැකි යම් ක්‍රමයක් ඇද්ද? කාර්නික ඔබ වහන්සේගෙන් පිළියමක් පතමි. තෙරුවන් සරණයි. තමන්ට තේරෙනවා නම් මේ බෙල්ල මෙහෙම වැටුණත් يعني හොඳටම මේ වගේ පාත් වෙලා තිබුණත් නිින්ද ගිහිලා නැහැ කියලා තේරෙනවද? කාගෙද දන්නේ නැහැ ප්‍රශ්නේ. නිින්ද ගිහිලා නැහැ කියලා හොඳට තේරෙනවද? මේ හැබැයි බෙල්ල සම්පූර්ණයෙන් නැවිලා තියෙන්නේ. හරි. <laughs> නිදි නෑ හැබැයි හොඳටම නැවිලා තියෙන්නේ. එතකොට ආනාපාන සතියද මූල කර්මස්ථානයේ වශයෙන් කරන්නේ. හොඳයි. කොච්චර කල් භාවනා කරනවද? දෙකමාරක්. එකමාරක්. හොඳයි. අවුරුදු එකමාරක් විතර කරනවා. හැමදාම ওই தත්ත්වයක් දකින්නවද? කලින් එහෙම තිබුණේ නෑ. මෙහෙට ආවට පස්සේ තමයි මේ ගොඩක්ම හතර නැවෙන ගතිය තියෙන්නේ මෙහෙට ආවට පස්සේ. එතකොට ඒ ඒ බෙල්ල නැමෙන්න කලින් ආනාපාන සතිය කර කර කර හිටපු විදිහ මට කියන්න පොඩ්ඩක්. ඒ කිව්වේ. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල දිහා බල බල හිටියානේ. ඒ බලපු ආකාරය විස්තර කරන්න. හුස්ම රැල්ල දිහා හොඳින් බලා චුට්ට වෙලාවක් බලමින් සාමාන්‍ය කොච්චර වෙලා ඉඳගත්තට පස්සේ කොච්චර වෙලා ගියාට පස්සේද ඕක වෙන්නේ විනාඩි 5ක් විතර වගේ යනකොට සමාධිගත වීමක් වෙනවා ඒකම ඒ වෙන්නේ මේමම බෙල්ල ඔහොම මෙතනටම හිර වෙනවා ඒතකොට මෙතන මේ සක්මන් භාවනාවේ යෙදෙලාද එන්නේ එහෙමයි කොච්චර විතර සක්මන් කරනවද සක්මන සෑහෙන වෙලාවක් කරනවා පැයක් පැයක් වෙන්නේ විනාඩි 5ක් නෑ ඊට වැඩි පැය පැය භාගයක් පැය පැය භාගයකට වැඩි වගේ ඔව් එතකොට මේ හිත පිට යන්නේ නැද්ද පිට යන අවස්ථාවලු තියෙනවා නමුත් රඳවාගෙන මේ කොනේ ඉඳන් එහා කොනට යන්න පුළුවන්ද එහෙමයි යන්න පුළුවන්. සති සති සතිය කඩා ගන්න නැති යන්න පුළුවන්. චුට්ටක් එහෙට මෙහෙට යනවා. නමුත් නැවත හදාගෙන මේ විදිහට සක්මන් කරනවා. හරි. ඊට පස්සේ මේ පරයන්ක භාවනාවට එනවා. ඔව් ඉඳගත් ගමම මගේ පරයන්කයට විනාඩි 5ක් වගේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට සමාධිගත වෙනවත් එක්කම සමාධිගත වෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ මුකුත් නොදැනෙන ගතියක් වගේ මුකුත් නොදැනෙන ගතියක්. ඔව් ඒ වගේ නමුත් දැනෙනවා බෙල්ල මෙහෙම යන බව බෙල්ල හොඳයි. දැන් බෙල්ල මෙහෙම වුණාට පස්සේ තමන් අරමුණු කරන්නේ මොකද්ද? හුස්ම රැල්ලම තමයි. හුස්ම රැල්ල වැටහෙනවද? හුස්ම ගන්නවා පිට කරනවා පිට ගන්නවා පිට කරනවා ඒක තේරෙනවද? ඔව්. බෙල්ල නැවිලා තිබුණාට? තේරෙනවා. තේරෙනවා. හොඳට තේරෙනවා. තේරෙනවා. අවධානය තියෙන්නේ ඒත් නාසිකාග්‍රේම. ඔව්. එහෙමයි. දැන් ඔය පුටුවේ ඔය පුටුවේ වාඩිලාද කරන්නේ නැත්නම් මේ බිම සාමාන්‍යයෙන් වාඩිලාද කරන්නේ? පුටුවේ වාඩිලා කරන්නේ. පුටුවේ වාඩි වෙලා. හ්ම්. සෙම ගතියක් වගේ තියෙන නිසාද? ඒක තමයි මටත් සමහර ඒ තරම පැහැදිලි නැහැ. පොඩ්ඩක් බලන්න මේ කියන්නේ හිස දැන් අපි අපේ කය මේ ඉදිරියට නැමිලා තිබුණොත් ওই දේ කොහොමත් පහසුවෙන් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අර ඉඳගෙන ඉන්න ඉරියව්ව පස්සට බර වෙන විදිහට ඉඳගෙන ඉඳගෙන බලන්න. මම එහෙමත් බැලු ස්වාමීන් වහන්සේ දා කිව්වහම. හරි ගියේ නැද්ද? ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ වේගෙන් මෙහෙම අර ස්වයන්ක්‍රීයව යන්ත්‍රයක මෙහෙම වෙන්න මට හිතෙනවා මේ දැන් අමාරුයි කියන්නේ මෙතන හිර වෙන නිසා. මෙහෙම යනවා. ඊට පස්සේ හිතා ගන්නවා මෙහෙම මම ඉන්නවා කියලා හිතින් හිතාගෙන ඉන්නකොට දන්නේම නෑ ආපහු මෙහෙම ගිහිල්ලා. යනවා. ඊට පස්සේ ආපහු ඊට පස්සේ ඒක මට වදයක් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා එනකොට මට වදයක් වගේ දැනෙනවා. නිකන්. සක්මන් භාවනාව තව ටිකක් වැඩි කරලා බලන්න. එහෙමයි. මේ පැය භාගෙ නෙමෙයි සක්මන් භාවනාවේ යෙදෙද්දී අවධානය හොඳට දැන් අපිටම සක්මන් භාවනාවේ යෙදෙන විදිහ පොඩ්ඩක් විස්තර කරන්න. කොහොමද සක්මන් භාවනාව යෙදන්නේ? මම දකුණ කියමින් යනවා. ඊළඟට ඔසවනවා, ගෙනියනවා, තබනවා එහෙමත් කරනවා. කරනවා. ඊට පස්සේ මුකුත්ම නැතුව අර කකුලට දැනෙන ගොරෝසු ගතිය එහෙමත් බලනවා. හරි. දැන් ඒ ගොරෝසු ගතිය එහෙම දැනෙන්න ගත්තට පස්සේ මුලින් මෙනෙහි කිරීමකින් තොරව ගොරෝසු ගති, සිනිඳු ගති දැනෙන්න ගත්තට පස්සේ හොඳට ඒ තැන්වලට ෂණිකවම හිත යොදන්න ඕනේ. දැන් අපි සක්මන කියන්නේ ටටක් ගාලා වෙන වැඩක්නේ. ඒ වෙන වැඩේ අපි ඒ කියන්නේ මග හැරුණොත් අපිට මේ යම් තොරතුරු අහිමි වෙලා යනවා. නැවත යොමු කරන්න විදිහක් නැහැ. අපි දැන් මේ පාදයේ ස්පර්ශ වෙනකොට දැන් මේ පාදයේ අපි තුමු ඇඟිලි බිලුමෙන් පටන් ගත්තා. නැත්නම් ඇඟිලි තොඩු වලින් පටන් ගත්තා. ඊළඟට මේ ප්‍රදේශයේ පොරා ඔන්න පැතුරුණා. ඊළඟට මේ විලුමෙන් අවසන් වුණා. ඉතින් මේ කොහෙදි හරි අපේ අවධානය පැත්තකට යොමු වුණොත් මේ මේ හැදීදි වෙච්ච දේවල් අපිට මගහැරිලා. එහෙනම් අපි ශනිකවම මේ අනිත් එක දැන් සක්මනත් අපි මේ බොහොම හිමින් නෙමෙයි කරන්නේ. සාමාන්‍ය වේගකින් කරගෙන යනවා. ඒ නිසා මේ ඇඟිලි තුඩු වලේ දැනෙන ස්පර්ශයන් ශනිකවම ටට්ටක් ගාලා අල්ල ගන්න ඕනේ දැන්. ඒ විදිහට අර පොඩ්ඩක් හිත හිත තව සක්‍රිය කරන්න. මට නම් තේරෙන්නේ චුට්ටක් අත හිත මේ හිත සැඟවි ගන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒක නිසා ඔතෙන් ඔය දේ වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් හොඳට තව සතිය තව හොඳට දියුණු කරන්න. මේ සක්මන විනාඩි 30ක් නෙමෙයි 45ක් 50ක් විතර කරාට කමක් නැහැ. පැයක් මුණත් කරාට කමක් නැහැ. වැඩිපුර සක්මනේ යෙදෙන්න. යෙදෙමින් අනිත් එක නිකම්ම අර මතු පිට නිකන් ලාවට මේ ගොරෝසුයි කියලා යන්නේ නැතුව එහෙම දැනෙන්න මට්ටමින් නවතින්නේ නැතුව මේ බොහොම ඒ ඒ තැන්වල කොහොමද මේවා වෙනස් වෙන්නේ කියලා තව තව තොරතුරු ගන්න බලන්න. ඒ තොරතුරු වලට හොඳට හිත යෙදීම හරහා තමයි සතිය තියුණු වෙන්නේ. ඒකයි. දැන් සක්මණෙන් බලන්න ඔය ඔය දේ සමහරලාට අඩු කරගන්න පුළුවන් වෙයි. එහෙමයි හැමෝම. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසාන ඉදිරිපත් කිරීම ගරු සාමින්වහන්ස ආනාපාන සති භාවනාව අනුව සිත පිහිටුවා ගැනීමේ පිළිවෙල හතරෙහි එකිනෙකට ඇති වෙනස්කම් පහදා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. එනම් සති වරහන් ඇති සතෝව වජානාති සික්කති සහ විහෙරති යන සතියෙන් බලා පිහිටුවා ගත යුතු පියවර හතර ගැනයි. ඔබ වහන්සේ කරන සාසනික කටයුතු වලට අපගේ ආශිර්වාද ලැබේවා. නිදුක් නිරෝගී බව ලැබේවා. ම්ම් දැන් ඔය ආනාපාන සතිය ගැන සාමාන්‍යයෙන් කායानुපසනාදි විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ සතෝව අස්ස සති සතෝ පස්ස සති. බොහොම සරලව තමයි ඇත්තම බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ. ඉතින් අපිට සමාලාවට හිතනවා මේ මේ මේක මෙච්චර සරලද කියලා. ඇත්තටම බුදුජානන් වහන්සේ සරල වෙන්න තැන් සරල විය යුතු තැන් සරල විදිහට දේශනා කරලා තියෙනවා. දැන් ගැඹුරින් දේශනා කළ යුතු දේවල් බොහොම ගැඹුරින් දේශනා කරලා තියෙනවා. ඉතින් අපි නිතරම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් බුදුරජාන් වහන්සේ කියපු විදිහටම කරාම හොඳයි. මොකද කියන්නේ ආයේ මොකද අපිට අපිට බැහැනේ උන්වහන්සේට උගන්වන්න. මොකද උන්වහන්සේ තමයි ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරපු දෙයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් මේ සාමාන්‍යයෙන් භාවනා ක්‍රම විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ නිතරම සරල මට්ටම තමයි හඳුන්ලා දීලා තියෙන්නේ. දැන් ආනාපාන සතියේට කලින් දැන් සාමාන්‍යයෙන් තියෙන ඉරියාපත පබ්බේ. ඉරියාපත පබ්බේදී තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඊළඟට නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්නවා. සරල භවයේ උපරිමයක් මෙතන තියෙන්නේ. මුකුත් වෙන කිසිම දෙයක් නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් නමුත් අද වර්තමානයේ අපිට හුඟා කර මේ විවිධාකාර වෙන වෙන විෂයන් හරහා අපේ මනස හරිම සංකීර්ණ වෙලා තියෙන. ඉතින් අපිට මේ මේ සරල බව එකපාරටම සැකසහිතයි. ඉතින් අපි ඕකට විවිධාකාර දේවල් ඔබන්න හදනවා. ඉතින් ඔක්කොම ටික මේ අර තියෙන සරල බව හරහා යන්න තියෙන ඒ බොහොම ගැඹුර අපිට අහිමි වෙලා යනවා. මොකද අපි තර්ක ඥාන වලින් ඒ තර්ක ඥාන ඔතෙන්ට දානවා කියන්නෙම මේක පටහැනි. මේ යන සරල මාර්ගයට පටහැනි. ඒ නිසා අපි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව විශ්වාසය ඇති කරගෙන මේ සරල තැන්වල ඊටාම සරලව යන්න උත්සාහත් විය යුතුයි. දැන් භාගතුන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරන්න පටන් ගන්නෙම සතෝ වාස්ස සති සදෝ පස්ස සති. බොහොම සතියෙන් සතිමත්ව එයා හුස්ම ගන්නවා. සතිමත්ව හුස්ම හෙලනවා. එච්චරයි. එතකොට ඉතින් අපිට හිත පිට යනවන් නම් පමණක් ඔන්න අපිට පුළුවන් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා එහෙම නැත්නම් in out in out කියලා නැත්නම් 1 2 1 2 කියලා මොකක් හරි ක්‍රමයකින් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. මොකද මේ හිත පිට යනවා නම් හැබැයි පිට ගියේ නැත්නම් හොඳට මේ අවධානය තියන් ඉන්න පුළුවන් නම් ඔන්න ඒ අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවගෙන පවත්වීම පමණක් ප්‍රමාණවත්. ඊළඟ මට්ටමකදී බුදුන් වහන්සේ කියන්නේ දැන් එහෙම ඉන්නකොට කෙනෙකුට දැනෙන්න පුළුවන් ඇතම් හුස්ම රැලි දිගයි. ඇතම් ආස්වාසයන් දිගයි කලින් ආස්වාසයට වඩා. ඇතම් ආස්වාසයන් කොටයි ඇතම් ආස්වාසයට වඩා. ඒ වගේ මේ ආස්වාසය එක ආස්වාසයක් සෑහෙන වේලාවක් තිස්සේ පැවතුණා. තවත් ආස්වාසයක් ඒ තරම් පැවතුන්නේ බොහොම කෙටියෙන් අවසන් වුණා. ඉතින් ඒ අනුව අපිට වර්ග කරන්න පුළුවන් මේ ඇතම් ආශ්වාසයන් දිගයි ඇතම් ආශ්වාසයන් කොටයි කියලා. එතකොට තියෙන්නේ දිග කොට වශයෙන් දැන ගැනීමක්. ඒ නිසා භාගතුන් වහන්සේ පජානාති කියන වචනේ භාවිතා කරලා තියෙනවා. මේ මම විස්තර කරන්නේ මට තේරෙන විදිහට. එතකොට ඊළඟ මට්ටම් වලදී දැන් අපි හොඳට හුස්ම රැල්ලේ දැන් මේ මට්ටමත් හොඳට තේරුම් ගත්තට පස්සේ ඉතින් අපි උත්සාහවත් වෙනවා උවමනාවෙන්ම අපිට හසු නොවෙච්ච ප්‍රදේශයක් අල්ලගන්න. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි හිතමු අපි හිතමු දැන් මේකේ මුලින් අහුවෙලා තියෙන්නේ මේ හරිය විතරක් නම් දැන් අපි මේ මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳාම මේ අහුවෙලා තියෙන මේ මැද කොටස විතරනම් අපි මේ මුල කොටස අල්ලගන්න නම් ඊට වඩා සියුම් සතියක් යොදන්න ඕනේ. ඒ සියුම් සතිය යොදනකොට ඒකේ වාසියක් වශයෙන් මේ අග කොටසත් අහු වෙනවා මොකද අග කොටසත් ඒ වගේම සියුම්. දැන් ඒ වගේ මේ ඒ සබ්බකාය පටිසංවේදී කියලා අර ආස්වාසේ බොහොම මුල කොටසත් සියුම් මුල කොටසත් ඊළඟට රළු මැද කොටසත් ඊළඟ නැවතත් සියුම් අග කොටසත් අල්ල ගන්නකොට අපි එක්තරා අන්දමක හික්මීමක යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. එතන ශික්ෂණයක් තියෙනවා. මොකද අපි හික්මීමක් ඇතුව දැන් ඔය අවස්ථාවේදී ඇතැම් වෙලාවට වෙන වෙන සිතුවිලි එනවා. ඇතැම් වෙලාවට විවිධාකාර දර්ශන එන්න ගන්නවා අපි ඔය කිසිම දෙයකට යන්නේ නැහැ ඇතැම් ඇතැම් වෙලාවට වේදනාවන් හට ගන්නවා ඔය එකක්වත් අරමුණු කරන්නේ මේ ආස්වාසයේම හොඳට নিমগ্ন වෙලා ඒ තුලටම බැසගෙන මුළු ලෝකෙම අමතක කරලා මේ ආස්වාසයේම හොඳට බැසගෙන තමයි මේ ආස්වාසයේ තියෙන බොහෝම ඒ සියුම් කොටස මැද තියෙන රළු කොටස අග තියෙන ආයි සියුම් කොටස අල්ල ගන්න ඕනේ මොකද දැන් අරමුණ සියුම් වැඩි. හිතට බොහොම එක අතකින් අමාරුයි මොකද හිත හුරු වෙලා තියෙන මේ රළු ඕලාරික අරමුණ වල ඉන්න. දැන් මේ එන අරමුණ බොහොම සියුම්. ඒ නිසා අපි බොහොම හික්මීමකින් යුක්තව තමයි වෙන වෙන දේවල් අමතක කරලා සියල්ල අපේ අවධානය සම්පූර්ණයෙන් මේකට නැඹුරු කරලා තමයි මේක කරන්නේ. ඒ හින්දා සික්ඛති කියන මට්ටමින් ඒක හඳුන්ලා දීලා තියෙනවා. තව මොකද්ද කියන්නේ අනිත් වචනේ මට එච්චර තේරුන්නේ. සතෝ කියලයි පජානාති සික්ඛති සතෝච්ච තතෝව පජානාති සික්ඛති සහ විහෙරති. අවිහෙරති. අවිහෙරති කියන ප්‍රදේශය අහු වෙන්නේ ඊට පස්සේ දැන් අපි මේ විදිහට හොඳින් දැකගනිමින් වාසය කිරීමක් වෙනවා අගහරිය දෙනවා ඔය ආනාපාන සතියයි ඊළඟට සියලුම මේ අනුපස්සනාවන් විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා සමුදය සමුදය ධම්මානුවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් මෙතන සෑහෙන කාලයක් තිස්සේ වාසය කරන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන්නේ මේක දැකගත්ත ගමන් ටක් ගාලා ඊට ඊළඟ ගහට යන්න උවමනයි. ඉස්සරහට මොකද්ද කරන්න කියලා ඉතින් අහනවා. ඊළඟ එකට පයින්නයි උවමනා. ඉතින් එච්චර ඉක්මනට පයින්න බෑ මේ ඉන්න ඕනේ ටිකක්. විහෙරති කියන්නේ වාසය කරනවා. අර අතෙන්දී අපි කරන්නේ ශික්ෂණයක්. ශික්ෂණයක යෙදিলা දැන් මේ කටයුත්ත හොඳට කරලා කරමින් මේක දැහගැනීමින් කාලයක් මුළුල්ලේ භවනාවේ යෙදෙනවා. එක දවසක නෙමෙයි මේක මේ කරන්නේ. එක දවසක් කළා මේකට මේක තේරුම් ගත්තා, ක්‍රමේ අල්ලගත්තා, ඊළඟ දවසෙත් කරනවා. ඊට පස්සේ දවසෙත් කරනවා, මාසයක් කරනවා, අවුරුද්දක් කරනවා. ඔය වගේ අර තමන්ගේ හැකියාවේ තමන් ගාන්ටේ ගොනු කරගත්ත ස්වභාවය අනුව සෑහෙන කාලයක් මෙහෙම වාසය කරන්න ඕනේ. ඒකයි විහෙරති කියන වචනේ භාගතුන් වහන්සේ යොදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉතින් අර සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන්නේ සතතාභ්‍යාසය කියලා. අපි මේ භාවනාවක් දැන් අපි මම මීට කලිනුත් මේ උපමාව කිව්වා. දැන් අපි මාකරි භෝග වගාවක් කළා. ඒකෙන් අස්වැන්න ගන්න නම් අපිට මුලදී කිසිම අස්වැන්නක් නැහැ. අපිට තියෙන්නේ අවශ්‍ය වතුර ටික දෙන්න, පොහොර ටික දාන්න, ඊළඟට සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේ වැඩ කොටසක් තියෙන්නේ. ඉතින් ඒ වැඩ කොටස කරන කාලපරතරය අපිටම අවුරුදු 2යි 3යි කියලා. ඒ අවුරුදු 2 3ම ඉතින් අපි ඒකට අනුග්‍රහ කරමින් වාසය කරනවා. හැබැයි මුකුත් ප්‍රතිඵලයක් නැහැ. අන්න ඒ වගේ මෙතෙන්දිත් මේ කටයුත්තේ යෙදෙමින් සෑහෙන කාලයක් වාසය කරනවා. ඒ වාසය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තිමට ලැබෙන ප්‍රතිඵලය තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ අර අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මෙන්න මේ කයක් තියෙනවා කියලා හැඟීම තේරෙනවා දැන්. දැන් මේ මෙතෙක් කල් තිබුණේ මගේ කය. මට මගේ දෙයක් තිබුණේ. දැන් මෙහෙම මෙහෙම නැවත නැවත වාසය කරන්න වාසය කරන්න දැන් එක්තරා අන්දමකින් අර අපි අපි බලන් හිටිය ආත්මීය දෘෂ්ටි කෝණය අයින් වෙලා දැන් ටික ටික මේක මේ හේතු ප්‍රත්‍යයන් නිසා පවතින තනිකරම බාහිර කයක් කියලා මේ තේරෙන්න ගන්නවා. ඒ කයක් කිව්වට මේ මේ තනි ඒකකයක් වශයෙන් නෙමෙයි. නිරන්තරයෙන් වෙනස් වෙන අපිට පාලනයකින් තොර හේතුඵල හේතු හේතුඵල දහමක් අනුව ක්‍රියාත්මක වෙන වෙනස්කම් රාශියක්. තමයි මේ කය කියලා කියන්නේ. ඔන්න එහෙම කයක් තියෙනවා කියලා දැන් වැටහෙනවා. අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. දැන් එයා තේරුම් ගන්නවා. ඉතින් දැන් යම් වැටහීමක් ඇති වෙලා තියෙනවා. දැන් අදත් කෙනෙක් කිව්වේ දැන් මේ මේක මගේ පාලනයක් නැහැ. හරිමේ කියලා වැටහුණා කියලා. දැන් ඔය ඇවිල්ලා ශනිකාව වැටහෙච්ච වැටහීමක්. ඒ කියන්නේ ඕක තාම හොඳට මුල් බැසගෙන නැහැ. ඉතින් අර යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝජ විහෙරති කියන්නේ දැන් අර කලින් තරම් මේ කය මගේ කරගන්න නැතුව බදාගන්නේ නැතුව දැන් මේ කය භාවිතා කරනවා මේ සතිය දිනු කරගන්න. අර තමන්ට ලැබිච්ච ප්‍රඥාව තව හොඳට ශක්තිමත් කරගන්න. විනිවිද යන ප්‍රඥාවක් කරගන්න ආයුධයක් විදිහට, උපකරණයක් විදිහට සතියේ සතියට අරමුණක් විදිහට දැන් මේ කය පාවිච්චි කරනවා. අනිශ්චිතෝච විහෙරති. දැන් මේකත් එක්ක ඕන අර කලින් වගේ මගේ කරගෙන දැඩිව ග්‍රහණය කිරීමක් නැහැ. ඊළඟට අන්තිම වශයෙන් බුදුහාමුදුරු කියනවා අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. මේ ගැනකොට හොඳට හිත තව තව වැඩෙන්න වැඩෙන්න ඉතින් මුළු ලෝකේ කිසිම දෙයක් ඕන්ට වඩා ග්‍රහණය කරගෙන මගේ කියාගෙන ඒව ඔස්සේම අර සාමාන්‍යයෙන් අපේ හිත තුළ තියෙන ඕන්ට වඩා දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවය මිදෙනවා. ඉතින් ওই වදියට තමයි ලස්සන්ට මේ බුදුහාඳුරෝ විස්තර කරන සෑම සතිපට්ඨාන කොටසකදීම ඔය දේ තමයි මේ අග කොටසදී සිද්ධ වෙන්නේ. විහෙරති සයන කාලයක් මේ විදිහට වාසය කරනවා. එතකොට මෙන්න මේ යම් යම් හැඟි මේ අවබෝධයන් ඇති වෙමින් ඒ අවබෝධයන් හොඳට තහවුරු වෙමින් මේ සතිපට්ඨානෙ දියුණු වෙනවා. හොඳයි. අවින්න අවසානයේ මට පැහැදිලි කරගන්න. එදා එදිනදා සතියේ වඩනකොට මේ මේ ආකාරයෙන්ම වචන දෙක තේරුම දැන පැහැදිලි කරගන්න. අර මේ සතර ඉරියව්ව පවත්වනකොට පජානාති කියන වචනේ දෙනවා. මනවින් දැනගදීක ඉරියාපතපබ්බේ. ඊට පස්සේ සම්පජාන පබ්බේදී ඒකට මේ ඒ හතරම සම්පජානකාරී හොත කියන්නේ මම සිහි නුවණින් දැනගන්නේ කියන එක. එතන දැන් මනවින් දැනගන්නේ සිහි නුවණින් දැනගන්නේ කියන වචන දෙකයි ටිකක් වෙන වෙනස ටිකක් පැහැදිලි කර දෙන්න කියලා ගෞරවයෙන් දැන් සාමාන්‍යයෙන් අර ප්‍රධාන ඉරියව්ව සරලයි. ප්‍රධාන ඉරියව් වලදී හිටගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, සැතපෙලා ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව. ඔතෙන්දී මට හිතෙන්නේ අර සරල නිසා පජානාති කියන වචනේ සරලව ගන්න පුළුවන්. හැබැයි දැන් බොහොම සියුම් මට්ටම් ඒ කියන්නේ එක්තරා අන්දමක ඉරියව්වල තියෙන කුඩා අනු කුඩා ඉරියව් තමයි සම්පජඤ්ඤ පබ්බේද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැන් ඉස්සරහා බලනකොට දැනගන්නවා. පසුපස බලනකොට දැනගන්නවා. පැත්ත බලනකොට දැනගන්නවා. ඊළඟට මොකද්ද මල මුත්‍ර පහ කරනකොට දැනගන්නවා. ඊළඟට සිවුරු දරා ගන්නකොට දැනගන්නවා. ඇඳුම් පළඳුම් අඳිනකොට දැනගන්නවා. ඉතින් තිය ඒ කියන්නේ අතහරින්න එක කිසිම දෙයක් නැහැ. සතියෙන්මයි සියලුම දේවල් කරන්නේ. එතකොට මං හිතන්නේ අර සාමාන්‍ය මට්ටමේ පජානාති කියන එකට වඩා සම්පජානකාරී හෝති මේ බොහොම කියන්නේ නුවණත් අවශ්‍යයි මෙතනට මේ කියන්නේ නුවණත් එක්ක සතිය හොඳට මිශ්‍ර වෙලා තමයි දැන් මේක අරිට වඩා ටිකක් සතිය දියුණු වෙච්ච මට්ටමක්. මොකද දැන් අර කලින් තීච්ච පජානාති මට්ටමේදී ඉරියව් හතරයි තිබුණේ. සරලයිනේ හුඟක්ම. දැන් මෙතෙන්දී මේ ඉරියව්ව තව තව කුඩා කුඩා අණු කුඩා ඉරියව් රාශියකට කැඩිලා ඒ හැම එකක්ම දැන් එක ඒකකයක් වශයෙන් නෙමෙයි බොහොම සියුම් සියුම් මට්ටම් වල විවිධාකාර කැලි කැලි කැලි කැලි තියෙනවා. මේ එකක්වත් නැගහැරෙන්නේ නැති වෙන්න බොහොම තියුණුව දැක ගන්නවා. අර ඉරිය හතර ගැනත් එහෙම කියනවා තමයි. ආ. ඉරිය හතරෙත් සම්පජානකාරී හොතේ කියන එක යෙදෙනවා තියෙනවා. යෙවිලා තියෙනවායි. 12 ගැන කියartifactId සම්පජානපද 12ක් තියෙනවානේ. ඒ 12න් එකක් තමයි ඉරියව් හතරෙත් සම්පජානකාරී හොතේ කියලා බලන්න කියන එක. මට තේරුණා. ඒ කියන්නේ ඉරියාපත පබ්බේදී පටන් ගන්න පජානාති කියලාද මට මතක නැහැ. ඉරියාපත පබ්බේදී හතර ගැන විතරයි පජානාති කියලා කියවෙන්නේ. හරි. සම්පජානකාරී පබ්බේදී කියවෙනවා. ඒ 12ක් ගැන ඉරියව් 12 එකකට දාලා තියෙනවා හතරම. ඒ හතරත් සම්පජානකාරී හොති විදිහට බලන්න කියලා. ඒ කියන්නේ ඇවිදිනවා නම් ඇවිදින එකෙත් සියලුම ඉරියව් ඒ විදිහට සීනුවෙන් බලන්න කියන වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් ඇත්තනම දැන් ඇවිදින එකත් දැන් අපිට සාමාන්‍යයෙන් මුලදී ඇවිදිනවා කියන සංඥාවෙන් යන්න පුළුවන්. හැබැයි ඊළඟට ඕකේ තව තව සතිය දියුණු වෙන්න මේ ඇවිදිනවා කියන එක තනියෙකට නැතුව මේ පුංචි පුංචි ඉරියව් චලන රාශියක් මෙතන තියෙන්නේ කියලා. දැන් එක පාදයක් ඉස්සරහට යනවා අනිත් පාදේ එස වෙනවා ඊළඟට කය පොඩ්ඩක් ඉස්සරහට යනවා කය බර වෙනවා මේ කයේ බර එක එක පැත්තෙන් අනිත් පැත්තට මාරු වෙනවා මේ වගේ බොහොම සියුම් චලන රාශියක් මෙතන සිද්ධ වෙනවා දැන් අපි මුලින් සරලව ඉරියව්වෙන් පටන් ගත්තට ඇවිදිනවා කියන ඉරියව්වෙන් මේක ඊළඟට මේ රාශි පැත්තට යන්නේ අදහස. අපි මුලින් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ අපි ඇවිදිනවා නමුත් හිත හිත යන්නේ වෙන දෙයක්. වෙන ලෝකෙක ඉඳන්නේ අපි ඇවිදින්නේ. දැන් ඒක මගේ හැරෙනවා මුල් අවස්ථාවේදී. ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදිනවා. වෙන දේවල් හිත හිත ඇවිදින්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් පොලට යනවා කියලා හිතන්නේ. දැන් පොලේ ගන්න තියෙන දේවලුයි යතේ තියෙන සල්ලි ගැන ඒවා හිත හිතනේ ඇවිදින්නේ. ඇවිදින එක දන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී ඇවිදිනකොට ඇවිදින එක බව දැනගෙන යනවා. හැබැයි භාවනා කරන්න ගත්තට පස්සේ ඇවිදින්න ඇවිදින එක සංඥාවෙන් ගිහිල්ලා පස්සේ ඒ ඇවිදීමත් කෑලි වලට කැඩෙනවා. බොහොම සියුම් චලන රාශියක් බවට පත් වෙලා ඒ එක එකක් ගැන අවධානයෙන් යනවා. අන්න එතකොට සම්පජානකාරී මට්ටමක් තමයි යන්නේ. ඔව් දැන් ඔය සමහර භාවනා ක්‍රම එනවා ඒ ඒ ඒ පැත්තෙන්ම හදලා. ඔය මේ මොකද්ද මේ මේ විසුද්ධි මාර්ගයෙන් විස්තර කරද්දී ඔය මේ පාදේ කියන්නේ සක්මන් භාවනාවම අංග 6කට කඩලා විස්තර කරනවා. ඉතින් ටිකක් සංකීර්ණයි ඉතින්. ඔය මේ ඒ එච්චර දුරට ගිහිලා තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට ඔය ඔය හරහා يعني Tamanට ඔය ඔය දේවල් ස්වාභාවිකවම වැටහෙන එක තමයි වටින්නේ. අපි අර ඒකට බලෙන් ඕක වටහා ගන්න ගියාම මේක ආතතිගතයි. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් අපි අදත් පැයකුත් විනාඩි 5ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් අපි තව දවස් 3-4ක් අපිට ඉදිරියටත් තියෙනවා. ඉතින් මේ කාල පරතරයේ දැන් මේ ප්‍රගුණ වේගෙන එන ආකාරයට තවදුරටත් උනන්දුවෙන් භාවනාවේ යෙදিলা සියලු දෙනාටම සමත විපස්සනා අත්දැකීම් ලබා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.